තෙරුවන් සරණයි. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාම වගේ යම් යම් විදිහක පරිපූර්ණත්වයක් සම්පූර්ණ බවක් නැත්නම් පර්ෆෙක්ෂන් එකක් හොයමින් ඉන්නවා බලාපොරොත්තු වෙනවා පරිපූර්ණ වෘත්තියක් පර්ෆෙක්ට් ජොබ් එකක් පරිපූර්ණ සහකරුවෙක් සහකාරියක් පර්ෆෙක්ට් පාර්ට්නර් කෙනෙක් පර්ෆෙක්ට් ලයිෆ් ස්ටයිල් එකක් මේ වගේ දේවල් හොයනවා මෙහෙම හෙව්වේ නැත්නම් අඩුම ගානේ තමන්ම පර්ෆෙක්ට් කෙනෙක් වෙන්න ඕනේ. තමන්ම පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. සම්පූර්ණත්වයට පත් වුණු කෙනෙක් වෙන්න ඕනේ කියලා දැඟලීමක් තියෙනවා. මේ නිසාම ඒ අයගේ මනසේ විශාල පීඩනයක් ආතතියක් ගොඩනගෙනවා. තමන්ගේ අසම්පූර්ණතා ගැන, ඉම්පර්ෆෙක්ෂන්ස් ගැන, අඩුපාඩුකම් ගැන විඳවන අදහස් වලින් පිරෙන්න ගන්නවා ඒගොල්ලන්ගේ මනස. තමන්ගේම නොයෙක් ස්වභාවයන් ගැන වද වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේ తත්වයේ ඔබව අරගෙන යන්නේ විශාල බලාපොරොත්තු සුන්වීමකට, සෑහීමකටපත් නොවන తත්වයකට, දුක්ඛිත මානසිකත්වයකට, ආතතිය අසහන වලින් පිරුණු මානසිකත්වයකට තමයි ඔබේ මනස අරගෙන යන්නේ. ඉතින් ඇත්තටම අපි බලමු මොකක්ද මේ perfection කියන්නේ කියලා. සම්පූර්ණයි පරිපූර්ණයි කියන්නේ මොකක්ද? ඔබට පුළුවන් ද නිර්වචනයක් දෙන්න? perfect කියන එක ගැන අපි උදාහරණයක් හිතමු අපි කවුරු හරි දෙන්නෙක්ගෙන් අහනවා perfect කියන්නේ මොකක්ද කියලා. ඒක ඒක මනින්න තියෙන්නේ මොන වගේ මානයකින්ද කියලා අපි අහනවා. ඉතින් එතකොට දෙන්නෙක් උත්තර දෙන්නේ ආකාර දෙකකට. අපි අහනවා perfect partner කෙනෙක්. පරිපූර්ණ සහකරුවෙක් කියන්නේ කවුද කියලා හෙව්වොත් දෙන්නෙක් උත්තර දෙන්නේ වෙනස් විදිහකට. ඇත්තටම මේ ලෝකේ perfect කියලා දෙයක් නැහැ. ඒ එකිනෙකා මේ සම්පූර්ණත්වය පරිපූර්ණ බව නැත්නම් පර්ෆෙක්ට් කියන කාරණය ගැන අදහස් දෙන්නේ තම තමන්ගේ මනස පවතින මට්ටම පවතින தত্ত্ব යනුවයි. එකිනෙකාගේ පෞද්ගලික අදහස් සම්බන්ධවයි මේක නිර්වචනය කරන්නේ. ඒක ඇත්ත උත්තරයක් නෙමෙයි. ඇත්තටම මේ ලෝකේ එක පැත් එක පැත්තකින් බැලුවොත් එක්තරා විදියක පරිපූර්ණත්වයක් තියෙනවා. පර්ෆෙක්ට් බවක් තියෙනවා සම්පූර්ණ බවක් තියෙනවා සමහර අයට තමයි මේක තේරෙන්නේ. මොකක්ද මේ ලෝකේ හැම දෙයක්ම perfectly imperfect. හැම දෙෙම අසම්පූර්ණයි. ඒ අතින් සම්පූර්ණත්වයක් තියෙනවා පරිපූර්ණත්වයක් තියෙනවා. මේ ලෝකේ හැම දෙයකම එහි තියෙන සැබෑම ස්වභාවික ස්වરૂපයෙන් පවතිනවා. ඒක තමයි perfect කියලා කියන්නේ. අසම්පූර්ණ බව කියන එක ස්වභාවික දෙයක්. ඒක තමයි perfect කියන්නේ. ඉතින් මේක ඊටාම හොඳ ක්‍රමවේදයක් ලෝකේ තියෙන දේවල් වලට ඒවායේ ස්වභාවයෙන් තියෙන ඉඩ හරින්න ලෝකේ දේවල් ඒවායේ ස්වභාවයෙන් බාර ගන්න පුළුවන් හොඳම ක්‍රමවේදයක් මෙන්න මේ විදිහට හිතනවා ඕනම දෙයක් ගැන අපි අදහස් ප්‍රකාශ කරන්න ගියොත් විවේචන කරන්න ගියොත් ප්‍රශ්නේ හටගන්නේ අන්න එතන. අපි හොඳ නරක විදිහට කළු සුදු විදිහට උසස් පහත් විදියට දේවල් බෙදන්න යනවා. මේ මේ දේවල් බෙදන්න යන්නේ අර පර්ෆෙක්ෂන් කියන එක මනසේ තියෙනවා. අන්න ඒක පදනම් කරගෙන තමයි මේ විදිහට බෙදන්නේ. හැම දෙයක්ම ඒ ඒ විදිහට දකින්න පුරුදු වෙන්න කිසිම බෙදීමක් නැතුව අදහසක් දෙන්නේ නැතුව නිර්වචනයක් දෙන්නේ නැතුව ਵਿਚාරයක් දෙන්නේ නැතුව ඒ ඒ හැම දෙයක්ම ස්වභාවිකයි අස්වාභාවික නැහැ ඒ ස්වභාවිකත්වයේ අතින් ඒවා පර්ෆෙක්ට් පරිපූර්ණයි ඇත්තටම මෙන්න මේ විදිහට දේවල් බෙදන්නේ නැතුව ඔබට දකින්න බලන්න මෙන්න මේ ක්‍රමයේ ඔබ දන්නේ නැත්නම් ඔබේ මනස ස්වභාවයෙන්ම ඒ දේවල් පර්ෆෙක්ට්ද නැද්ද කියලා බලන්න පටන් ගන්නවා බෙදන්න පටන් ගන්නවා. මේ මානසිකත්වය මේ දේවල් ස්වභාවිකත්වයෙන් දකින්න දන්නේ නැති කෙනෙක් નિરાයාසයෙන්ම මේක බෙදන්න පටන් ගන්නවා. අන්තිමේදී ඒක නවතින්නේ විඳවීමකින් විතරයි. ආතති අසහන වලින් විතරයි නවතින්නේ. තවත් පැත්තක් තියෙනවා මේකේ විස්තර කරන්න. ඇත්තටම ඔබ හරියටම පරිපූර්ණත්වය නැත්නම් පර්ෆෙක්ෂන් ගැන දැනගන්නේ කොහොමද? අසම්පූර්ණත්වය, අපරිපූර්ණත්වය, ඉම්පර්ෆෙක්ෂන් ගැන දන්නේ නැතුව. මේ ලෝකේ එක කාරණයකට තනියෙන් පවතින්න බෑ. දෙපැත්තක් තියෙනවා. පර්ෆෙක්ෂන් එකක් තියෙනවා නම් ඉම්පර්ෆෙක්ෂන් එකකුත් තියෙනවා අනිවාර්යෙන්ම. එළිය අඳුර වගේ. කළු සුදු වගේ, සීතල උණුසුම වගේ. මේ ලෝකේ කොහෙවත් සීතල විතරක් නෑ උණුසුමක් නැතුව. ඒ වගේ තමයි මේ ලෝකේ පර්ෆෙක්ෂන් එකක් නැහැ ඉම්පර්ෆෙක්ෂන් එකක් නැතුව. අසම්පූර්ණත්වයක් අපරිපූර්ණත්වයක් නැතුව පරිපූර්ණ බවක් මේ ලෝකේ කොහෙන්වත් හොයන්න නැහැ. ඉතින් පර්ෆෙක්ට් කියන එක තියෙන්නේ ඇත්තටම මේ ඉම්පර්ෆෙක්ට් කියන එක නිසාම තමයි. අපි හිතමු උදාහරණයක් විදියට චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා. ඒ චිත්‍ර ශිල්පියා හිතුවොත් මම මේ චිත්‍රය පර්ෆෙක්ට් විදිහට අඳින්න ඕනේ. සම්පූර්ණ පරිපූර්ණ විදිහටම අඳින්න ඕනේ කියලා හිතුවොත් එයාට කවදාවත් හොඳ ලස්සන චිත්‍රයක් අඳින්න ලැබෙන්නේ නැහැ. එයා මේක පර්ෆෙක්ට් කරන්න ඕනේ. හොඳම චිත්‍රය කරන්න ඕනේ. හැම අතින්ම පරිපූර්ණ කරන්න ඕනේ කියන චේතනාව අතහැරලා චිත්‍රය අඳින්න පටන් ගත්තොත් ඇත්තටම එතකොට තමයි සුන්දර නිර්මාණ කියන ඒවා මේ ලෝකෙ බිහි වෙන්නේ. සමහර විට ඔබේ මනසම ඔබ ඇඳපු චිත්‍රයට අකමැති වුණාට ලෝකෙ සමහර කෙනෙක් ඒකට කැමති වෙන්න පුළුවන්. එතකොට තේරෙනව නේද චිත්‍රයේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඔබේ ආකල්පමය தત્ත්වයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආකල්පමය වෙනසක් විතරයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ විදිහට බැලුවොත් perfection පරිපූර්ණත්වය කියන්නේ මිරිඟුවක්. ඔබට කවදාවත් ඔබ හිතන විදිහේ perfection එකක් පරිපූර්ණත්වයක් ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැනට තියෙන தત્ත්වය හොඳටම ඇති. ඒක බාර ගන්න. ලෝකයා ඔබේ ඔළුවට දාපු අදහස් වලට ගොදුරු වෙලා පර්ෆෙක්ෂන් එකක් පරිපූර්ණත්වයක් හොයන්න යන්න එපා. ඒ මිරිඟුව පස්සේ දුවන්න එපා. ඔබ අමාරුවේ වැටෙනවාමයි. හේතුව තමයි ඔබ යම්කිසි විදිහකට පර්ෆෙක්ට් වෙන්න දඟලද්දී ඔබට නිතරම හමු වෙන්නේ ඉම්පර්ෆෙක්ෂන් එකක් විතරයි. ඔබ නිතරම සම්පූර්ණ වෙන්න පරිපූර්ණ වෙන්න දඟලද්දී ඔබට හැම පැත්තෙන්ම අසම්පූර්ණතා තමයි මුණ ගැහෙන්නේ. එහි එහි නිමාවක් ඔබට මුළු ජීවිත කාලෙම වැය කළත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔබට පේන්න ගන්න වැරදිමයි. ඉම්පර්ෆෙක්ෂන් විතරමයි. අසම්පූර්ණතාව විතරමයි. ඉතින් දැනට තියෙන తত্ত্বය යම්කිසි විදිහකට පර්ෆෙක්ට්. යම්කිසි ප්‍රමාණයකට පර්ෆෙක්ට්. අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපි මේ ලෝකයා විසින් ඔලුවට දාපු ගොදුරට අහුවෙලා වෙන මොකක්දෝ පර්ෆෙක්ෂන් එකක් හොයාගෙන යනවා. ඒ නිසා ඔබට මේ මානසික උගුලෙන් ගැලවෙන්න අවශ්‍ය මේ බොරුවෙන් ඔබට මේ මිරිඟුවෙන් ඔබට ගැලවෙන්න අවශ්‍ය දැනට තියෙන මට්ටම හොඳටම ඇති. ඒක බාර ඔබේ මනස හොයන පර්ෆෙක්ෂන් එක අතාරින්න. ඔබේ මනස හොයමින් දඟලන පරිපූර්ණත්වයේ සම්පූර්ණත්වයේ අතහරින්න. ඒක මායාවක්, ඒක සැබෑවක් නෙමෙයි. ඒ නිසා හැම දෙයකටම ඒ ඒ විදිහට පවතින්න ඉඩ හරින්න. ඒ පවතින தත්වයෙන් බාර ගන්න. ඔබේ මනසේ මායාවත් අරින්න. එතකොට ඇත්තටම දැනට පවතින දේවල් වල තියෙන ලස්සන සුන්දරත්වය ඔබට පේන්න ගන්නවා. එහි තියෙන පර්ෆෙක්ෂන් ගතිය පරිපූර්ණත්වය ඔබට පේන්න ගන්නවා. ඒ తত্ত্বය අගය කරන්න ඔබ පටන් ගනිවි. ඒ తত্ত্বයට අලුතෙන් කිසිම දෙයක් එකතු නොකරම ඒ තියෙන తত্ত্বය හොඳටම ඇති කියන මානසිකත්වය ඔබට එන්න පටන් ගන්නවා. ඇත්තම මේ தત્ත්වය තමයි ඔබට සැනසීමෙන් ඉන්න ඕනි නම් ඔබ ඇති කරගත යුත්තේ. ඒ නිසා ඔබ තවම ජීවත් වෙනවා මැරෙන්න කලින් එක දවසක් හරි ජීව සැනසීමෙන් ජීවත් වෙන්න ඕනි නම් හැම දෙයක්ම දැනට තියෙන தත්වෙන් බාර ගන්න. ඒ හොඳටම ඇති. පර්ෆෙක්ට් කියන මායාව මත හරින්න. ඔබේ හිත නිවේවි, නිදහස් වේවි. ඕනම දෙයක් ඉම්පර්ෆෙක්ට්, අසම්පූර්ණයි කියලා දැනෙනවා නම් ඒක ඒ විදිහටම බාර ගන්න. ඇත්තටම ඒක ඉම්පර්ෆෙක්ට් ඉම්පර්ෆෙක්ට් නෑ අසම්පූර්ණ නෑ ඒක එහෙම නෑ ඒක අපේ ඔළුවේ තියෙන ප්‍රශ්නයක් විතරයි අපේ මනසේ තියෙන අවුලක් විතරයි ඒක තියෙන්නේ එය තිබිය යුතු නියම ස්වභාවයෙන් විතරයි ඒක අස්වාභාවික නෑ ඒක අස්වාභාවිකයි ඉම්පර්ෆෙක්ට් කියලා කියන්නේ අපේ මනස ඉතින් ඒක බාර ගන්න මේ ඔළුවේ මවාගත්තු මායාවකට අනුව කටයුතු කිරීමෙන් ඔබට වෙන්නේ තමන්ගෙම ස්වභාවික ජීවිතයේ අහිමි වෙන එක විතරයි. ඔබ ඔබේ ස්වභාවික ජීවිතේ මායාවකට සංසන්දනය කරන්න යනවා. ඒකෙන් ඒකෙන් තමයි ඔබට ඔබේ සැනසීම නැති වෙන්නේ. අන්තිමේදී ඔබට ඉතුරු වෙන්නේ විඳවන ජීවිතයක් විතරයි. විඳවන මානසිකත්වයක් විතරයි. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකයේ අසම්පූර්ණ තත්වයක්, අපරිපූර්ණ තත්වයක්, imperfection කියලා දෙයක් නැහැ. ඒක අපේ මනසේ මායාවක් මිරිඟුවක් විතරයි. ලෝකය ඔබේ ඔළුවට දාපු උගුලක් විතරයි. මේ ලෝකේ සියල්ල සම්පූර්ණයි. අසම්පූර්ණ නිසාම. තෙරුවන් සරණයි.